අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජන්නකාරී හෝති අශීතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ භාසිතේ තුන්හි භාවෝ සම්පජානකාරී හෝති වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි අද දවසෙත් මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකය ඒ කියන්නේ තුන්වෙනි ග්‍රන්ථයේ තුල අඩංගු ඉතාමත් වැදගත් සහ අපේ ජීවිතේට ක්‍රමානුකූලව බොහොම ලස්සනට ගලප ගන්න පුළුවන් සූත්‍ර ධර්මයක් ගැන සූදානම් වෙන්නේ මේ දේශනා කරන්න සාකච්ඡා කරන්න ගලක මොග්ගල්ලාන සූත්‍රය මේ සූත්‍රය පින්වත්නි මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 152න් 107 වෙනි සූත්‍ර ධර්මය. මේ සූත්‍ර දේශනාවට මුල් වෙන කාලෙදී අපේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කළේ විසාකා මහෝපාසිකා විසින් සකස් කරලා පූජා කරන ලද සවැත් නුවර තිබුණු පූර්වාරාමයේ ඒ පූර්වාරාමයේතම මිගාර මාතු ප්‍රාසාදය කියලා අතීතයේ ඉඳලා ව්‍යවහාර වෙනවා. එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ විහාරස්ථානයේ මේ ආරාමයේ වැඩ වාසය කරද්දී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගණක මොග්ගල්ලාන කියලා බ්‍රාහ්මණෙක් මේ ගණක මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණයා බුදු පියාණන් වහන්සේත් එක්ක සතුටු සාමිතියේ සිහි කළ යුතු බුදුරජාණන් වහන්සේගෙන් පැනයක් විමසනවා මොකද්ද විමසන පැණය භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ විවිධ ශීල මේ ලෝකේ විවිධ ශිල්ප තියෙනවා. ඔය දනු ශිල්ප, කඩු ශිල්ප, දුනු ශිල්ප ශිල්ප තියෙනවා. ඊළඟට බ්‍රහ්මණයන්ගේ වේද ග්‍රන්ථ පැත්තෙන් ගත්තොත් ඒ ත්‍රිවේදාදී හැදෑරීම් තියෙනවා. ඊළඟට ගණක මොග්ග මුල් වෙලා කටයුතු කරන ගණක එහෙම නැත්නම් ගණනය කිරීම ආදී වැනි වාණිජමය කටයුතු වලදීත් ඒ ඕනෑම දෙයකට සඳහන් කරනවා භාගතුන් වහන්සේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ පටිපදා කියලා සඳහන් කරනවා සාමි භාගතුන් වහන්සේ ඒවට අනුපූර්ව ශික්ෂණයක් තියෙනවා ඊළඟට අනුපූර්ව වුණ ක්‍රියා වැඩ පිළිලක් අනුපූර්ව වුණ ප්‍රතිපත්තියක් තියෙනවා. අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව පිළිවෙතක් තියෙනවා. මේ ලෝකේ ඕනෑම ශිල්පයකට. ඔබ වහන්සේගේ ශාසනයත් එහෙමද? ඔබ වහන්සේගේ ශාසනය තුල හික්මෙන මේ ශ්‍රාවකයන්ට මේ අනුපූර්ව ක්‍රියාවක්, ශික්ෂාවක්, අනුපූර්ව ශක්තියක් තියෙනවද කියලා බුදුන් වහන්සේගෙන් විමසනවා. පින්නති ඇත්තටම අපි මේ ශාසනය තුල හික්මෙන අය. මේ ශාසනය තුල අපි පුහුණු වෙන අය. අපි යම්කිසි අවස්ථාවක යම්කිසි අධ්‍යාපන කටයුත්තකට යම්කිසි දෙයක් හදාරන්න අපි හිතමු යම්කිසි විදියකින් යම්කිසි ආයතනයකට ඇතුල් වෙනවා පස්සේ අපි කරන්නේ ආයතනය තුල ඉඳගෙන පුහුණුවක් ලබන එක. දැන් විශ්වවිද්‍යාලයට ගියත් අපි විශ්වවිද්‍යාලය තුල මොකද කරන්නේ අවුරුදු කිහිපයක් ප්‍රායෝගිකව හැදෑරිය යුතු දේවල් ඊළඟට කටපාඩම් කළ යුතු දේවල් තියෙනවා නම් අන්න වෙන දේවල් එහෙම කටපාඩම් කරමින් ඒ අදාළ අවුරුදු කිහිපය තුල අපි ශිෂ්‍යයන් විදියට මීමක් ලබනවා. එතකොට මේ ශාසනෙත් එහෙමයි. මේ ශාසනය තුල අපට ඇත්තටම හැම මොහොතකම සිහියක් තියෙන්න ඕන මේ ශාසනය එක එක්තරා විදියකට අර යම්කිසි අධ්‍යාපන ආයතනයකට ඇතුල් වෙලා ඒ අධ්‍යාපන ආයතනය තුළ අදාළ කාලයක් ඒ අදාළ ඒ කොහුණුවීමක් ලබනවා වගේ මේ ශාසනය තුලත් අපිට හැමතිස්සෙම අදහසක් තියෙන්න ඕනේ මම පුහුණු වෙන කෙනෙක් කියලා. මම පුහුණු වෙන කෙනෙක්. මම එතකොට අන්න ඒ හැඟීම අපිව ගොඩක් නිහතමානී කරනවා. මොකද මේ ශාසනයට ආවට පස්සේ සමහර අයට ඇති වෙන අනවශ්‍ය මනෝභාවයන්. ඒ කියන්නේ දැන් මාන්න ආදී කෙලෙස් ඉපදුනොත් එහෙම ඒ ශාසනය තුල ඉස්සරහට යන්නේ නැතුව එයා එතන හිර වෙනවා. හැබැයි අපිට හැමතිස් මේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනයේ හික්මෙන කෙනෙක්. ඉගෙන ගන්න කෙනෙක්. පුහුණු වෙන කෙනෙක්. මං තාම පුහුණු වෙන කෙනෙක්. අවබෝධයකටපත් වෙන්න මං තවමත් ඇරීම් කරනවා. අන්නේ හැඟීම් අපිව ගොඩාක් යටහත් පහත් යටහත් පහත් මානසිකත්වයකට අරගෙන එනවා. මොකද මේ ශාසනය තුල අපි විවිධ ගුණ ධර්ම තියෙනවානේ. සීලය කියන්නේ ගුණයක්, මෛත්‍රියක්, ප්‍රඥාව කියන්නේ ගුණයක්, වීරය කියන්නේ ගුණයක්. මේ වගේ විවිධ ගුණ ධර්ම තියෙනනේ සමාධිය කියන්නේ ගුණයක්. මෙන්න මේ ගුණ ධර්ම අපේ ජීවිතවලට එකතු වෙන්න එකතු වෙන්න අපි කිරිවැදුණු ඒව පහලට නැවෙනවා. අන්න ඒ වගේ අපේ ජීවිතවල පුදුමාකාර නිහතමානීත්වයක් තියෙන්න ඕනේ. අපි එක්ක මේ අපේ ජීවිතවලට එකතු වෙන දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් ධර්ම දැනුමක් ඇති කරගන්නවා. ඒත් එයා දැනුමත් එක්ක පෘථග්ජන කෙනෙක් වශයෙන් උපදින්න පුළුවන් මාන්නය හඳුනගෙන දුරු කරගත්තේ නැත්තම් එයා පිරිහීමකටපත් වෙනවා. සමහර අවස්ථාවල සීලයත් එක්ක හොඳට සීලය එහෙම ආරක්ෂා කරගෙන යද්දී අපි දෙපාර්ශවයක මෙහෙමයි ගිහි පැවිදි සීලය නිසා අපට තියෙන අනවබෝධය නිසා මාන්නයක් උපදින්න පුළුවන්. එතකොට අත්ුක්කංශන පරවම්බන කියන தත්ත්වයටපත් වෙන්නේ එහෙමයි. ඒ කියන්නේ Taman උසස් කොට දක්වමින් අනිත් අය පහ ඒ වගේ දැන් සමාධි මාත්‍රයක් උපදවා ගත්තත් ඒතනදී අපි නිහතමානීව තමයි ඒ තුල වාසය කරන්න ඕනේ. සමහර අවස්ථාවල අපේ කර්මස්ථානචාරයන් වහන්සේ පැවිදි දෙපාර්ශවයේතම සමහර අවස්ථාවල භාවනාවක් කියම හොඳට වැඩෙනකොට අපට අගයක් දෙනවා. වටිනාකමක් දෙනවා. එතකොට අන්නේ බාහිර ලෝකයේ ජනතාවට ලැබෙන අගයන් නමේ දක්ෂ වටිනාකම් හමුවේ අපි නිහතමානීව වාසය කරන්න ඕනේ. හරියට පහලට නැමෙන කිරිවැදුණු ගොයම් කරලක් වගේ. අපි මොනියම්ම දෙයකින් හරි උඩුකමක් ඇති කරගත්තොත් මාන්නයක් ඇති කරගත්තොත් එතෙන් සිට ඉදිරි ඉදිරි ගමන හිර වෙන පටන් ගන්නවා නතර වෙන පටන් ගන්නවා ඊට එහා තියෙන පියවර අපිට පැන ගන්න බැරි වෙනවා. ඉතින් මේ ගණක මොග්ගල්ලාන සූත්‍රය තුලම සූත්‍රය හදාරද්දී ඒ හැම තැනදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ශාසනය තුල ශ්‍රාවකයා හික්මවන අයුරු. හික්මෙන්නට ආපු කෙනා හික්මවන අයුරු. ඒ කියන්නේ ශාසනය තුල පුහුණුව ලබන අයුරු. ඒ නිසා අපේ ජීවිතයේ විශේෂයෙන් මේ දේශනාව ආරම්භයේදී මේක අපි සිහිපත් කළේ ජීවිතයේට විවිධ හැකියාවල් දක්ෂතාවයන් එකතු වෙන්න එකතු වෙන්න විමට නැමෙන කිරිවැදුණු ග්‍රෑම් කරලක් වගේ. නිහතමානීත්වයත් එක්කද මම ඒවත් එක්ක ඉස්සරහට යන්නේ කියලා දැඩි අවධානයකින් වාසය කරන්න. හැමතිස්සෙම කල්පනා කරන්න ඒක නිහතමානී අය තමයි මේ ලෝකේ ජය ලැබුවේ. ඉතින් මේ ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා මේ ප්‍රශ්නය විමසුවාට පස්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා එහෙම බ්‍රාහ්මණය මේ ශාසනය තුලත් මේ ධර්ම විනය තුලත් අනුපූර්ව ශික්ෂණයක් අනුපූර්ව ක්‍රියා අනුපූර්ව ප්‍රතිපත්තියක් පිළිවෙතක් තියෙනවා ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා භාගතුන් වහන්සේගෙන් විමසනවා භාගතුන් වහන්සේ ඒ මොනවද කියලා දැන් තව කාරණාවක් මෙතනදී මතක් කරන්න ඕනේ දැන් අපේ සමාජයේ ඉන්න සමහර අය දැන් අපේ ලෝකේ තියෙනවානේ සම්මුතිය සහ පරමාර්ථය කියලා පින්නද දෙකක් සම්මුතිය සහ පරමාර්ථය කියලා දෙකක් එතකොට අපි පරමාර්ථයට යන්න නම් සම්මුතිය බිඳගෙන තියෙන්න ඕනේ ඒ කියන්නේ සම්මුතිය කියන්නේ එක්තරා විදිහක දොරටුවක් වගේ ඒ දොර අරගෙන තමයි අපි යන්න ඕන පරමාර්ථය ස්පර්ශ කරන්න දැන් සමහර අය මොකද කරන්නේ? අමුවෙන් අඹ කනවා වගේ. ඒ සාමාන්‍ය අඹ ගෙඩියක් ආහාරයට ගන්න ඕන හොඳට ඉදුනමනේ. නමුත් සමහර අය අමුවෙන් අඹ කන්න හදනවා වගේ. එක පාරට පරමාර්ථයට පනින්න හදනවා. එහෙම බෑ. ක්‍රමානුකූලව සම්මුතිය බිඳගෙන තමයි පරමාර්ථයට යන්න ඕනේ. මේ දේශනාව අවසානයේ තමයි පංච උපාදානස්කන්ධ විදර්ශනාව කියන එක බුදුරජාණන් වහන්සේ අරගෙන තියෙන්නේ. අපි බලමු ඊට කලින් එතකොට මොනවද අපිට කරන්න තියෙන්නේ. සම්මුතිය ක්‍රමානුකූලව කඩාගෙන අවසානයේ පරමාර්ථය ස්පර්ශ කරන්න කොහොමද මේ ශාසනික භික්ෂුව හෝ වේවා භික්ෂුණිය වේවා උපාසකයා උපාසිකාව තථාගතයන් වහන්සේ හිකුවන්නේ. පළමුවෙම තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්වත් බ්‍රාහ්මණය මේ ශාසනයට යම් කෙනෙක් ඇතුල් වුණාට පස්සේ පළමුවෙන්ම කරන්නේ ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සම්ෘතව ඒ ප්‍රාතිමෝක්ෂ සංවරය තමන්ගේ ජීවිතයට ආවරණයක් කරගෙන ආචාර ගෝචර සම්පන්නව ඒ කියන්නේ ධර්මානුකූල හැසිරීම සහ ධර්මානුකූල හැසිරීමට ගෝචර වෙන විදියට අනුමාත්‍ර වරදෙහි බය දක්නා සුළුව වාසය කරන්න පුරුදු වෙන්න ඕනේ. ශ්‍රාවක ඉස්සෙල්ලාම් කරන්න ඕනේ පාතිමොක්ක සංවර සීලය කියන්නේ සාමණේර දස සීලය ඊළඟට උපසම්පදා සීලය අපේ ගෘහස්ත ජීවිත ගත කරන පින්තුන්ගේ පංච සීලය ඊළඟට අට්ටංග උපෝසත සහ ඊළඟට අට්ටංග දස සීලය කියන. ඉතින් අන්න ඒ සිල්වලට කියනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙක. අන්නේ සීලයෙන් සම්වෘත වෙන්න ඕනේ. ඒ කියන්නේ සම්වෘත වෙනවා කියන්නේ හරියට අපි හිතමු අපේ අම්මලා පුංචි දරුවෝ උඩු බැලිය අතර ඉන්න දවස්වල උඩු බැලිය අතර ඉන්න කාලවල යම් කිසි වැඩකට යනවනම් ඒ අපි අපේ අම්මලා දෙමව්පියෝ පාවිච්චි කරනවා කොට් එක කියලා එකක්. ඒ කියන්නේ ලී රාමු හතරක් වටේට තියෙන මැද දරුව තියන්න පුළුවන් අන්න එහෙම මේ උපකත් අන්න ඒකේ දරුව තියලා තමයි අම්මලා තාත්තලා වැඩකට යන්නේ. ඇයි එහෙම කරන්නේ? එතකොට දරුවා හතර පැත්තෙන්ම සුරක්ෂිතයි. සම්ෘත වෙලා ඉන්න දරුවා. ආවරණයක් තියෙනවා දරුවට. අය මේ ප්‍රාතිමෝක්ෂ සමර සීලය කියන්නේ පංචශීලයේ ගත්තොත් එහෙම ඒ පංචශීලය කියන්නේ ශ්‍රාවකයා හතර පැත්තෙන් ආරක්ෂා කරන වැඩපිළිවෙලක්. අට්ටංග ඊළඟට සාමණේර දස සීලිය උපසම්පදා සීලය කියන්නේ ඒ ශ්‍රාවකයෝ හතර පැත්තෙන්ම ආරක්ෂා කරන අර රටවල් හතර වගේ. දැන් අර උඩුබැලියත් ඉන්න දරුවාගේ එක පැත්ත තුක් කළ වැටුණා කියලා අන්නේ පැත්තෙන් දරුවා බිමට වැටෙන ලොකු අනුතරක් වෙන්න. පැටන ලොකු අනුතරක් වෙන්න පුළුවන්. අන්නේ වගේ පංචශීලයෙන් සම්වෘත වෙලා සිටිය යුතු උපාසකයා හෝ උපාසිකාව එකතුණා කියන්නේ. ඒ කියන්නේ අර ලීරාමුව ගැලුණා වගේ. ඒ කාමිත්‍යාචාරයේ තුල මොකද වෙන්නේ ඊළඟට? ඊටමත් භයානක දුක්ඛිත ඉරණමක් කියලාට මේ ලෝක වශයෙන් අත්දකින්න වෙනවා. රහමිර පානය කරන්න පටන් ගත්ත කියමු. මද්ද්‍ර වලට ඇදහුණා කියමු. එතකොට අන්න ඒ පැති තුලින් යන ලොකු විනාශයකටපත් වෙනවා. කෙනෙක් සොරකම් කරන්න පටන් ගත්ත කියලා. ප්‍රාණ අන්න ඒ පැත්තෙන් එයා හරියට දරුවගේ එක පැත්තක ලීරාමුවක් නැත්තම් ලීරාමු දෙකක් හැදුනා වගේ පුදුමාකාර ව්‍යසනයකට දුකකටපත් වෙනවා. සාමනීර දසීලේ සමාදන් වුණ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන එක ශික්ෂාවක් බිඳුනොත් සාමාන්‍යව දස සීලයම කැඩෙනවා. ඒක හරීම මේ දැඩිව පරිස්සමින් ආරක්ෂා කරගත යුතු සීලයක් තමයි සාමාන්‍ය ගන්නවා. උපසම්පදා ස්වාමීන් වහන්සේලගේ උපසම්පදා සීලය ඔය පරාජිකා ඊළඟ සංඝාදිසේස ආදී වශයෙන්. එතකොට අන්න ඒ සීලයන්හි සම්ෘතව වාසය කරන්නේ ඒ රැකවරණය වෙන්න ඕනේ ඒ ශික්ෂාපද ටික. ඒ ශික්ෂාපද ටික තමන්ගේ ජීවිතෙන් ගිලිහිලා යනවා කියන්නේ ලොකු අනාරක්ෂිතභාවය ජීවිතේට. අනවශ්‍ය පසුතැවිලි එන්න, නිന്ദා පහස ලැබෙන්න, තමන්ගේ භෝග විනාශල යන්න, ඊළඟට තමන්ගේ ආත්මයම තමන්ට චෝදනා කරන මට්ටමකට පැමිණීම, මරණින් මතු දුගතියට යෑම, ඔන්න ඔයගේ බොහෝ භයානක ප්‍රතිකඩයක් තියෙනවා විශේෂයෙන්ම නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීමට හේතු වෙන සමත සහ විපස්සනාවන් වර්ධනය කර ගැනීමට විශාල බාධාවක් වෙනවා ප්‍රාතිමෝක්ෂ සම්වර සීලය නැතුව ඒකේ සුරක්ෂිතව ඉන්න නැතුව ඒ ශික්ෂා කඩාගෙන ගැනීම. ඒ නිසා සඳහන් කරනවා අනුමාත්‍ර වරදෙහි බිය දක්නා සුළුව. පුංචිම වරදෙත් කියන්නේ තමන්ගේ ජීවිතේට තමන්ගේ ශික්ෂා දැනෙන්න ඕනේ. දැන් මේ කාලේ මේ කොරෝනා වෛරසය පැතිරෙනවනේ සමාජේ. බලන්න කාලේ මේ වෛරසයේ තියෙන භයානකම හොඳට දන්න කෙනෙක් ඉන්නවනම් මේක භයානකම හොඳට දන්න කෙනෙක් ඉන්නවනම් බලන්න එයා gederin පිට වෙනකොට මුව ආවරණයක් මොකක් ඊළඟට සැනිටයිසර් වගේ එහෙම බෝතලයක ඒකත් අරගෙන ඊළඟට බස් එකකට නගින්න ගියත් බස් හෝල්ට් එකට හේතු වෙන්නේ නැතුව බොහොම පරිස් මන්න ගිහිල්ලා වාඩුන ගමන්ම සැනිටයිසර් වලින් තමන්ගේ අත් දෙක පිරිසිදු කරගෙන අන්න ඒ වගේ හරීම ගමනක් ගිහිල්ලා එන්න ගියොත් එහෙම හරීම පරිස්සමට මේකේ භයානකම ගැන දන්න කෙනා ඒ මොකද එක පොඩි තැනක සිද්ධ වෙන අතපසු වීමකින් මොකද වෙන්නේ තමන්ට මේක ආසාදනය වෙන්න පුළුවන්. ඒ නිසා සමහර අය මොකද කරන්නේ මේ ගමන ගිහිල්ලා එනකන් මේ මුඛාවරණයවත් ඉතින් අන්න වගේ අපිට අපේ ශික්ෂාපද ශික්ෂාපද මේ ආරක්ෂා කිරීමේදී ඒක ශික්ෂාපදයක් කඩා ගැනීම කියන්නේ අර කියන්නේ එතනින් අපේ ජීවිතේ එතනින් අපේ ජීවිතේ දුක ගලන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒ නිසා මොකද වෙන්නේ? අනුමාත්‍ර වරදෙහිත් බය ඇතුව. හරිම වරදට බයයි. ඒ කියන්නේ අනොත්ත්වය. ඔත්ත්වය. වරදට බය ඇති. ශ්‍රාවකයා පන්සිල් හරි අටසිල් හරි දසසිල් හරි ඊළඟට සාමණේර සිල් හරි උපසම්පදා සීලය හරි මොකද කරන්නේ? පුංචි වරදක්වත් කරගන්න නැතුව අම්මා කෙනෙක් දරුවෙක් රකින්න වගේ විතරේ රකින්නවා වගේ මොකද කරන්නේ මේ ශික්ෂාපද ආරක්ෂා කරනවා. එන්න ඒ ශික්ෂාපද ශික්ෂණයෙහි තථාගතයන් වහන්සේ දේශනා කරන ගණක මොග්ගල්ලාන කියන මේ බ්‍රාහ්මණයාට ඉක්මවනවා. දැන් අපි උනත් පින්නත් මේ ශාසනයට ඇතුළු වුණාට පස්සේ තෙරුවන් සරණ ගිහිල්ලා අපි උනත් ඉස්සෙල්ලාම මොහොතේ හික් වෙන පටන් ගන්නෙ. සීලය. සීලය තමයි පිළිතලා විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි ආදී වශයෙන් එහෙම ඒ සත්ත්ව විසුද්ධි ගත්තත් ඒ පෙළ ගැස්ම ඉස්සෙල්ලාම තියෙන සීල විසුද්ධිය. එතකොට ශ්‍රාවකයා අනුමාත්‍ර වරදෙහිත් බය දකිමින් ආචාර ගෝචර සම්පන්නව ප්‍රාතිමෝක සංවර සීලයේ Tamanට පැවරුණු සම්වෘතව එය තුල ආරක්ෂා වෙමින් එය ආරක්ෂක වැටක් බවට පත් කරගෙන සතර පායට නොවැටෙන්නට හේතු වෙන පරිස්සමින් ජීවිතය අරගෙන යන්න ඕනේ. ඒක කාලයක් තිස්සේ පුරුදු කරමින් ඉන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ ඊළඟට තමන් වහන්සේ මේ ශ්‍රාවකය හික්මවන්නේ මෙන්න මේ කාරණය. ඉන්ද්‍රියේසු ගුත්තද්වහරෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට ශ්‍රාවකයා හික්මවන්නේ ඉන්ද්‍රිය ගුත්තද්දාරේහි පිහිටල ජීවත් වෙන. එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරය උපදවා ගන්නයි යොමු කරන්නේ. දැන් කායික සංවරය, වාචික සංවරය, ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් ඇති කරගත්තනේ. ඒක දැන් පුහුණු වෙන අතරේ ඊළඟට ගන්නනවා ඒ සුදුසු කාලය බලලා ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයේදී බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ නිමිති අනුනිමිති නොගන්න කෙනෙක් බවට පත් කරන්න. ඒ කියන්නේ පින්නතින් නිමිති කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි හිතමු දැන් ශරීරයක් දැක්කට පස්සේ දැන් යම් කිසි කෙනෙක් ගමනක් යනකොට එහෙම නැත්නම් වෙනත් මාධ්‍යයක් කරා හරි යම් කිසි ශරීරයක් දැක්කට පස්සේ අනේ ශරීරයේ නිමිත්තක් විදිහට ගන්නවා. අරමුණක් විදිහට. අනුනිමිති ගන්නවා කියන්නේ ඒ කෙනා hina වෙන හැටි එහෙම නැත්නම් hina වෙනකන් බලාගෙන ඉන්නවා ඒ නිමිත්ත ගන්න. එයා කතා කරන හැටි හෝ කතා කරනකම් බලාගෙන ඉන්නවා ඒ නිමිත්ත ගන්න. ඒ වගේ එයා ඇවිදිනකොට ඒ ඇවිදින ඉරියව්වේ නිමිත්ත ගන්න බලාගෙන ඉන්නවා. අන්න ඒ වගේ වාඩි වෙනකොට ආදි වශයෙන් විවිධ විදියට ඉස්සෙල්ලාම ඒ ජීවිතයේ නිමිත්තක් විදියට අරමුණක් විදියට අරගෙන ඊළඟට ඒ ජීවිතයේම කුඩා කොට අණු කුටස් නිමිති වශයෙන් ගන්න හදනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන දේ තමයි අපි කියන්නේ ඉන්ද්‍රිය සංවරය කියලා. ඒක හරියට මෙන්න මේ වගේ. කහඹිලිය. කහඹිලිය කියන්නේ අපි දන්නවා ස්පර්ශ මාත්‍රයෙන්ම ස්පර්ශ මාත්‍රයෙන්ම අපි දන්නවා ඒ කාබිලිය කියන එක හේතු වෙලා කැසීම් හට ගන්නවා. ඒක ලොකු දුකක්. ඒක ගෑවුනාට පස්සේ විනාඩියකින් විනාඩි දෙකකින් මේ දුක අවසන් වෙන්නේ නැහැ. ඒක පැය ගාණක් පළු ඇවිල්ලා පළු කිහිපයක් ඇවිල්ලා ඉදිමිලා වේදනාව දෙනවා. අන්නේ කහඹිලිය වගේ තමයි මේ නිමිති අනුනිමිති කියන්නේ. ඒ නිමිති අනුනිමිති සිතින් ස්පර්ශ කළොත් සිතින් ස්පර්ශ කළොත් මොකද වෙන්නේ හරියට අර කහඹිය ගෑවුනාට පස්සේ අර දනවා වගේ අපේ අතුලාන්ත චිත්තසංතානය මොකද වෙන්නේ දැවෙන්න පටන් ගන්නවා ඒකට කියනවා කාම පරිදාහය කියලා ඒ අදාළ වස්තුව පිළිබඳව අදාළ ශරීරය පිළිබඳව ඒ නිමිත්තක් හරි අනුනිමිත්තක් ගැනීම තුල කැමැත්තෙන් ඇති වෙනවා දැවීමක්. හරියට කහඹිලිය ඇඟේ ගෑවුනාට පස්සේ ඇතුළට දැවිල්ල වගේ. කහඹිලිය ඇඟේ ගෑවුනාට පස්සේ ඇතුළට දැවිල්ලට මොකද වෙන්නේ? කැසෙන්න පටන් ගන්නවා. කසන්න පටන් ගන්නවා. එතකොට ඒක වැඩි වෙනවා. අන්න වගේ තමයි නිමිත්තක් අනුනිමිත්තක් රූපයක් වේවා, ශබ්දයක් වේවා, ගන්ධයක් වේවා, රසයක් වේවා, ස්පර්ශයක් වේවා කෙනෙක්ගෙන් ලැබෙන ආදරයක් හෝ වේවා. සිතින් ස්පර්ශ කළාට පස්සේ කහඹිලිය ගෑවුනා වගේ දන්නල්ලන පටන් ගන්න හිත දැවෙනවා. දැවෙනකොට ඒ දැවිල්ල නැති කරගන්න මොකද කරන්නේ? නැවත නැවත නැවත නැවත ඒක සිතින් අරමුණු කරන්න පටන් ගන්නවා. ඒක හරියට අර කහඹිලිය ගෑවුනාට පස්සේ ඇති වෙන දැවිල්ල නැති කරගන්න නැවත නැවත කසනවා වගේ. අන්තිමට මොකද වෙන්නේ? ඒ රූපය නිසා ලොකු ගින්නක් හිතේ හට ගන්නවා. ඒ ශබ්දේ නිසා ලොකු ගින්නක් හිතේ හට ගන්නවා. ඒ ගන්ධ රස ස්පර්ශය නිසා ලොකු දැවිල්ලක් හිතේ හට ගන්නවා. ඒ ආදරය නිසා මොකද වෙන්නේ? කාදරයක් නම් නිමිති අනිමිති වශයෙන් ගත්තේ Taman හිතේ ලොකු දැවිල්ලක් හට ගන්නවා. ඒ දැවෙනකොට මොකද වෙන්නේ? ඒ දැවෙනකොට එක විදිහකට ඉන්න බෑ. පස්සේ ඒක මොකද කරන්නේ? විඳින්න යනවා. අහන්න යනවා. දකින්න යනවා. එතකොට ඉන්ද්‍රිය සංවරය විදිනවා. ඉන්ද්‍රිය සංවරය බිඳුනට පස්සේ මොකද වෙන්නේ? ඒක බොහෝ ආදීනව තමන්ගේ ජීවිතයට අරගෙන එන කාරණාවක් වෙනවා. ඉතින් අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ අර ඉස්සෙල්ලාම කායික වාචසික සංවරයේ පිහිටන්නට ප්‍රාතිමෝක සංවර සීලය ඒ ශ්‍රාවකයාට උගන්වලා පුරුදු කරලා පුහුණු කරලා ඊට පස්සේ මෙයා යොමු කරනවා හික්මවන්න ඇහැට පේන රූප ශබ්ද ගන්ධ රස ආදී මේ ධර්මයන්ගේ නිමිති අනුනිමිති නොගෙන ඉන්න මට්ටමක මානසිකත්වයක් හදාගන්න. දැන් ඒකයි සාමින්හන්සේලාට පින්දපාත යනකොට එහෙම ඔක්කිට චක්කු අන්තරගරේ ගමිස්සාමිත් සික්කා කරණියා. ආචාර්යන් වහන්සේලා උපාධ්‍යයන් වහන්සේලා තමන් වහන්සේලාගේ සාමණේර සාමින්හන්සේලා එහෙම පින්ඩපාතයට යොමු කරනකොට මුලින්ම මුලින්ම යොමු කරන කාලෙදි මොකද කරන්නේ? පින්ඩපාතය යනකොට අවශ්‍ය උපදෙස් දෙනවා බින් බලාගෙනමයි යන්න ඕනේ. අරණ්‍ය අවසන් වෙන තැනදී ඒ අරණ දොරටු වෙන්න පුළුවන්. එතනදී අදිෂ්ඨානයක් ගන්න ඕනේ. අන්නේ අදිෂ්ඨානය අරගෙන එතනදලාම කමටහනක් අරගෙන ගයක් ගයක් ගානේ ගිහිලා නැවත මේ තැනට එනකම්ම මගේ පහතට හෙලාගත් ඇස් දෙක නම් ඔසවන්නේ නැහැ කියලා. මොකද කොතනකදී හරි එසවුනොත් එතනින් නිමිත්තක් අනුනිමිත්තක් රින් ගන්න පුළුවන්. කාමිලිය ගෑවුනා වගේ. ඊට පස්සේ සෙනසුනට ආවට පස්සේ මොකද වෙන්නේ? හිත කසන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක ඒ රුව දකින්න නැවත නැවත අදහස් වෙනවා. දැකීමෙන් කතාවට යන්න අදහස් වෙනවා. හිනාවට යන්න අදහස් වෙනවා. ඊට පස්සේ ස්පර්ශ කරන්න උනත් අදහසක් එන්න පුළුවන්. ඊට පස්සේ උපයෝදි භාවයට යන්න පුළුවන්. ඒ නිසා ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා මොකද අනුශාසනා කරන්නේ නවක භික්ෂුන් වහන්සේලාට සාමණේරයන් වහන්සේලා වශයෙන් පින්දපාතයක්දී ආරණ්‍ය දොරටුවේදී කමඨහන අධිෂ්ඨාන කරගෙන පහතට හෙලාගත්ත නෙත්තලින් දන් බෙදන්නේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලාවත් දැනගන්න බැරි මට්ටමකට ඇහැ සංවර කරගෙන ඒක භාවනාවක් වගේ පින්දපාතය කියලා කියනදී භාවනාවක් වගේ හරියට කළොත් ලොකු කුසලයක් වැඩෙනවා. ඉතින් අන්නේ විදියට ඔක්කිට චක්කු අන්තර්ගතේ නිසීදිස්සාම් සික්ඛාකරණියා. යද්දි විතරක් නෙවෙයි ඉද්දි හිතගෙන ඉඳ වුණොත් වාඩුලින් දුනොත් ඒ වෙලාවට ඇහැ පරිස්සම් කරගන්න ඕනේ. හොඳට මේ ක්‍රමානුකූල පිළිවෙත තුල අවසානයේ යද්දි නම් හැබැයි කිසිම ගැටලුවක් නැතුව නිමිති අනුනිමිති නොගැනීමකින් හොඳට ජීවත් වෙන්න පුළුවන් මානසික මට්ටම ශ්‍රාවකයෙකුට එනවා. ඒත් ශ්‍රාවකයෝ රහතන් වහන්සේලා වුණත් ඒත් මොකද කරන්නේ? පහතට හෙලාගත්ත net වලින්මයි ඉදිරියට යන්නේ. ගම් වඩනකොට. නමුත් අර මේ ප්‍රතිපත්ති පුරණ කාලේ නම් ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. පොඩ්ඩ එහෙ මෙහෙ ගියොත් ඇතුළට නිමිත්තක් අනු නිමිත්තක් ඇවිල්ලා ඒ ශ්‍රාවකයට හානි වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අන්න ඒකට පුහුණුව දෙනවා. ඒකට අවශ්‍ය මාර්ගය පෙන්වනවා. ඉන්ද්‍රිය සංවරය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ප්‍රාතිමෝක්ෂ සම්වන සීලේ පිළිතර දැන් ටිකක් දැන් මෙහෙම දෙයක්ත් වෙනවා පින්නත්. දැන් සාමාන්‍යයෙන් හිතක් කියන්නේ අකුසල් නිසා දුබල වෙච්ච ධර්මයක්. මේ හිත කියන එක ශක්තිමත් වෙන්නේ කුසලයෙන් අකුසලයෙන් මොකද වෙන්නේ හිත දුබල වෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් දැන් අර අකුසලයත් එක්කම ගෙවපු ජීවිතයේ දැන් හිත හරීම දුබලයි. ඒ දුබල හින්දානේ පොඩි දෙයකට ඇඬෙන්නේ, පොඩි දෙයකට රිදෙන්නේ. ඊළඟට කරපු කියපු දේවල් එහෙම ඒව මතක් වෙන්නේ නැත්තේ සිහිය නැහනේ. සිහියක් නැහනේ. කෙලෙස් සහගත මනසට. ඉතින් අන්න ඒ විදියට තිබ්බ මනස තමයි ඉස්සෙල්ලාම දැන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කාලයක් හික්මවනවා. එතකොට මේ ඇතිවෙනේ කුසල වැඩපිළිවෙල තුන දැන් හිත ටිකක් ශක්තිමත් වෙනවා. ඊළඟට මෙයා යොමු කරනවා ඉන්ද්‍රිය සංවර සීලයට. දැන් මෙයාගේ හිත තව පැත්තකින් ශක්තිමත් වෙනවා. නිකන් ගහකට පෝර වැටෙනවා වගේ. වතුර වැටෙනවා වගේ. ඊළඟට මොකද කරන්නේ? දැන් මේ හිත තවත් ශක්තිමත් වෙන්නට මෙයා ඒහි ත්වම් බික්ඛු භෝජනේ මත්තඤ්ඤු හෝහි. පටිසංකා යෝනිසෝ ආහාරං ආහාරෙයි ආසි. ඊළඟට බුදුරජාණන් වහන්සේ භික්ෂුවට කියනවා මහන ඔබ දැන් භෝජනයේ මාත්‍රාව ගන්න. නුවණින් ප්‍රත්‍යවේක්ෂා කොට ආහාර ගන්න. දැන් ඔන්න මේ ශ්‍රාවකයාගේ නිර්වාණ ගාමිනී ප්‍රතිපත්තියට විශාල බාධකයක් තමයි මේ ආහාරයේ විශේෂ තියෙන තණ්හාව. ගිහි කලනම් ආහාරය හිතුණු හිතුණු විදියට ගත්තා. හිත ඉල්ලන ඉල්ලන විදියට ඒක දුන්නා. නමුත් දැන් දැන් භික්ෂුන් වහන්සේ නමක් ගත්තොත් එහෙම දැන් මේ භික්ෂුන් වහන්සේ ශාසනයට ඇතුළු වුණාට පස්සේ ශාසනික ජීවිතයේ පුරාවටම ගිහි කල ආහාර ගත්තා වගේ ආහාර ගන්න බෑ. ගිහි කල ආහාර දුන්නා වගේ මේ ශරීරෙට තණ්හාවට සාධාරණයක් කරමින් ආහාර දෙන්න බෑ. එයා භෝජනේ මාත්‍රාව ගන්න ඕනේ. භෝජනේ මාත්‍රාව ගන්න එක දවසින් බෑ. දවස් දෙකකිනුත් බෑ. දවස් තුනකිනුත් බෑ. Taman බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ බත් පිඬු තුනකට ඉඩ තියාගෙන ආහාර ගන්න. බත් පිඬු තුනකට ඉඩ තියාගෙන ආහාර ගන්න. ඒ බත් පිඬු තුනට ජලය. එතකොට මෙන්න මේක හරියට අල්ලගන්න එක දවසකින් බෑ. ඒව කරන අය තමයි දන්නේ ඒක එකපාරට බෑ කියලා. ඇහෙද්දි නම් හිතන්න පුළුවන් ආ හෙට ඉඳන් මට පුළුවන් නේ ඔහොම කරන්න කියලා. කරලා බලන්නකෝ පින්නත්නේ. එක පාටේ කල්ල ගන්න බෑ. කියන්නේ අර කුසට එහෙම නැත්නම් උදරයට අවශ්‍ය ආහාර ප්‍රමාණය අර බත් පිඩු තුනකට ඉඩක් තියෙන විදියට අර හරියට මේක සකස් කරගන්න දින කිහිපයක් යන්න පුළුවන්. සමහරවිට සති කිහිපයක් වුණත් යන්න පුළුවන්. අන්න ඒක ලොකු යුද්ධයක්. ඇයි? උගුරට එනකන් ආහාර ගත්ත අය උගුරට ඇවිල්ලත් නැවත ආහාර ඇතුළට දමපු අය. රසවත් චොකලට් අයිස්ක්‍රීම් ටිකක් එහෙම නැත්නම් පුඩින් ටිකක් එහෙම දැක්කට පස්සේ ඒකත් ඇතුළට දාගත්ත අය. එතකොට මෙන්න මේක යුද්ධයක් වගේ. දැන් අපි දන්නවනේ පිළිදී ආහාරයට පංචකාම ගුණයම උපදිනවනේ. දැන් අපි හිතමු කේක් කෑල්ලක් ගත්තොත් කේක් කියද්දි කේක් කියද්දි චොකලට් කේක් කියද්දි අයිසින් කේක් කියද්දි ඒ කේක් කියන ශබ්දෙට තණ්හාව උපදිනවා කෙලෙස් උපදිනවා ඊළඟට ඒ කේක් කෑල්ලක් මේසයක් උඩ තියෙන දැක්කොත් ඔය චොකලට් කේක් කෑල්ලක් එහෙම කජු කෑලිත් එක්ක ඒ දර්ශන මාත්‍රයෙන්ම කෙලෙස් උපදිනවා ඊළඟට කේක් කෑල්ලක සුවඳ පැතිරෙලා ගියොත් ඔය චොකලට් හරි අයිසින් හරි කේක් කෑල්ලක සුවඳ පැතිරෙලා ගියොත් ඒක නාසයට දැනුණොත් තණ්හාව උපදිනවා කෙලෙස් උපදිනවා. දිවට දැනුණොත් දිවට ස්පර්ශ වෙනකොටම ආසාවල් උපදිනවා. චොකලට් කේක් කෑල්ලක් අල්ලල්ල ඉඳ දුන්නොත් මොකද වෙන්නේ? කෙලෙස් උපදිනවා. චොකලට් කෑල්ලක් අපි හිතමු නිකන් වෙලාවට මතක් වුණොත් චොකලට් වලට කැමති කෙනෙක් මතක් වීම මාත්‍රෙන් එයාට කෙලෙස් උපදිනවා. එතකොට මේ ආහාරය කියන්නේ ඒක ඕනම දෙයක් වෙන්න පුළුවන්. චොකලට් වෙන්න පුළුවන්, ඊළඟ වෙනත් ආහාරයක් වෙන්න පුළුවන් ඒකේ රූපය නිසා ඒකේ ශබ්දය නිසා ඒකේ ගන්ධය නිසා රසය නිසා පහස නිසා ඒක මතක් වීම නිසා මේ අතුලාන්තයේ හය පැත්තකින් කෙලෙස් ගලනවා හය පැත්තකින් කෙලෙස් ගලනවා එතකොට ඒ හය පැත්තකින් ආහාර හමුවේ හය පැත්තකින් කෙලෙස් ගලන්න පොරල්ලනකොට ඒකට ප්‍රතිවිරුද්ධව බත් පිඩු තුනකට ඉඩ තියාගෙන ආහාර ගන්න එක නතර කරනවා කියන්නේ ආහාරයට ගිජුව හිටපු කෙනෙකුට ආහාරයට දැඩි තණ්හාවක් තිබුණු කෙනෙකුට හරිම අපහසු දෙයක්. නමුත් ඒ මාත්‍රාව හරියට ගන්න ඕනේ. අපේ මේ ප්‍රසිද්ධ තෙරුන් වහන්සේ නමක් හිටියා අචාන්චා කියලා. ඒ අචාන්චා කියන ස්වාමින්වහන්සේ මේ ආහාර ගන්නකොට ශිෂ්‍යයෙක් දකිනවා මේ ශිෂ්‍යයාට වඩා ටිකක් වේගෙන් ගන්නවා. මේ ශිෂ්‍යයා අපහැදෙනවා. වඩාත් වඩා වේගෙන් මේ ගුරු ස්වාමීන් වහන්සේ ආහාර ගන්නෝ කිසිම ප්‍රත්‍යවේක්ෂාවක් නැතුව නේද මේ ආහාර ගන්නෙ. එයා අතිහිතින් හිතනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනනේ දැන් බත් පිටු තුනකට නමුත් ඊට තියාගෙන ආහාර ගන්න මාත්‍රාව ගන්න කටයුතු කළත් ඒ ආහාර ගන්න ඕන නේව දවාය ක්‍රීඩා පිණිස නෙවෙයි න මදාය මේක මේ මත් වීමට නෙමෙයි. න මණ්ඩනාය මේක සැරසීමට නෙමෙයි. න විභූෂණාය ඒකේ අර්ථෙත් මේක සැරසීමට නෙමෙයි. කායස්ස තිතියා යාපනාය මේක කයේ පැවැත්ම පිණිස මිහින් සූපර තියා ඊළඟට මේක අපහසුතා ඇති නොවීම පිණිස භ්‍රමචර්යාවේ භ්‍රමචර්යාවට අනුග්‍රහ පිණිස ඉති පුරාණංච වේදනම් පටිහංකාමී මේ බඩගින්න කියන වේදනාවක් තිබ්බනේ ඒ වේදනාව නැති කරගන්නයි මේ ආහාර ගන්නෙ. නවංච වේදනන් උපාදේශාමි. මේ වෙලාවේ ආහාර නොගත්තොත් අනාගතයේදී ඊළඟ පැයේ ඊළඟ විනාඩි පහේ ආහාර නොගැනීම නිසා යම් කිසි දුක් වේදනාවක් උපදින්න පුළුවන් නම් ඒ දුක් වේදන නැති කරන්නයි මේ ආහාර ගන්න කියන ඔන්න ඔය මානසිකාර කර කර කර කර ඉඳ ආහාර ගන්න ඕන. දැන් අර සාමින්නාහසේ සිත් සාමින්නාහසේ හිතනවා මේ ගුරු ස්වාමීන් වහන්සේ නම් කිසිම ප්‍රත්‍යවේක්ෂාවක් නැතුව වගේ ආහාර ගන්නෙ. ආන් ගන්න වේගය කියලා මෙයා හිතනවා. පස්සේ මේ ස්වාමීන් වහන්සේ මේක සඳහන් කරනවා තවත් ස්වාමීන් වහන්සේ නමකට. ගුරු ස්වාමීන් වහන්සේ නම් ප්‍රත්‍යවේක්ෂාවෙන් ආහාර ගන්නෑ වගේ හරි වේගෙන් වේගෙන් ගන්නවානේ. අපිට මේ හිමින් අරගෙනත් මේකේ සිහිය පිහිටුවා ගන්නවා කියනවා. අර ස්වාමීන් වහන්සේ ලස්සන උපමාවක් කියනවා. ආයස්මුතුන් දන්නව නේද මේ රියදුරු පුහුණුව ගැන. එහෙමයි ස්වාමීන් වහන්සේ. රියදුරු පුහුණුවකදී මොකද වෙන්නේ කියලා අහනවා. එතකොට ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ ඉතින් රියදුරු පුහුණුවකදී ඉස්සෙල්ලාම ඉතින් සුක්කාන මතට අරගෙන හිමීතේ ඒ ඒ සුක්කානම කරකව කව හරිම පරිස්සමෙන් තමයි ඉතින් මේ රියදුරු පුහුණුව ලබන්නේ. ඊට පස්සේ මේ ශාමිනාංශය අහනවා රියදුරු පුහුණුව ලැබපු කෙනෙක් අවුරුදු 5ක් විතර එහෙම වාහන පදවලා අවුරුදු 5කට විතර පස්සේ කොහොමද වාහනේ අරගෙන යන්නේ? ආ එතකොට එයාට අනියතුනුත් අර යනවා ශාමිනාංශ. රියදුරු පුහුණුවේදී වාහනේ අරගෙන ගිය වේගයත් වාහනේ අරගෙන ගිය ක්‍රමයත් අවුරුදු 5කට පස්සේ වාහනේ පදවන විදිය වාහනේ අරගෙන යන විදියයි වාහනේ වේගයයි සමාන දශමානද කියලා අහනවා. අනේ ස්වාමීන් වහන්සේ කොච්චර ලොකු වෙනසක් තියෙනවද? ඊළඟ සඳහන් කරන ආයස්මතුන් ආචාර්යන් වහන්සේලා කියන්නේ සාමණේර කාලේ ඉඳලා හොඳට ආහාරයේ මාත්‍රාව අරගනිමින් ආහාරය ප්‍රත්‍යවේක්ෂා කරමින් පුහුණුව ලැබපු අය. දැන් උන්වහන්සේලාට වස් 20යි, 30යි, 40යි, 50යි. දැන් උන්වහන්සේලාට ආහාර වේගෙන් ගත්තත් ඒ වේගය තුල සිහිය නුවණ පවත්වාගෙන යන්න පුළුවන්. ඔබ වහන්සේට බැරි වුණාට ඔබ වහන්සේ තාම නවකයි. ඔබ වහන්සේ තාම වාහනේ අතරගත්ත රියදුරෙක් වගේ. අන්න එහෙම කාරණාවක් කියලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේව සිහිපත් කරන්නේ අපේ සමාජයේ අපි හරි අපේ පින්නතුන් හරි අපේ ගෞරවනීය සාමින්හන්සේලා දන් වළඳන වෙලාවක අපහැදීමකටපත් වෙන්නට පුළුවන් මේ ශාමින්වහන්සේ දන් වළඳන ආකාරය අනුව. හැබැයි ඒ ගෞරවනීය ශාමින්වහන්සේ අපි මේ කතා කරන විදිහට වේල පහින්ම භෝජනේ සංයුතාවය භෝජනේ මාත්‍රාව හොඳට අරගත්ත ඊළඟට ඒක කාලයක් තිස්සේ පුහුණු කිරීම තුළ සිහිය නුවණ පවත්වන්නට පුළුවන් හැකියාව ඇති කරගත්ත උතුමන් වහන්සේනමක් වෙන්න පුළුවන්. ඒ නිසාත් ඒකනත් අපි හිතන්න ඕනේ අපි මේ ප්‍රතිපත්ති දැනගන්නවා වගේම ඒවා අපි පුහුණු ලෝකයේ තුලට දාලා බලද්දි ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ. අපේ හිත නරක නොවන විදියට ප්‍රතිපත්තියට හානි නොවන විදියට කටයුතු කරන්නට අපි පෙළඹෙන්න ඕනේ. බුදුජාණන් වහන්සේ පින්නදී දේශනා කරනවා මේ විදිහට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ හික්මවලා ඉන්ද්‍රිය සංවරයේ හික්මවලා භෝජනයේ මාත්‍රාව ගන්න විදියට ඒ ගන්න විදියට ශ්‍රාවකය පුහුණු කරනකොට මොකද වෙන්නේ දැන් තුන් පැත්තකින් කුසලය වැඩෙනවා එතකොට අර තමන්ගේ හිතේ තිබ්බ දුබලතාවය ටිකෙන් ටික ටිකෙන් ටික හිත ශක්තිමත් වෙනකොට මොකද වෙන්නේ අපි ඕක පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ කෙනෙක්ගේ හිත ශක්තිමත් වෙනකොට එයාට බාහිර වචන දැන් සමාජයේ තියෙන ලොකු ගැටලුවන්නේ පින්නත් නේ බාහිර අයගේ වචන සහ බාහිර අයගේ ඇවතුම් පැවතුම් බාහිර අයගේ ක්‍රියාකාරකම් ඇහෙද්දී දකිද්දී කියන නොසන්සුන් වෙනවනේ ආවේගශීලී වෙනවනේ ඒ දුබල හිත් නිසා අර ප්‍රතිපත්තියෙන් ශක්තිමත් නොවීම නිසා ප්‍රතිපත්තියක් නැති හිත හරියට නොලැබෙන හරියට වතුර ටිකක් නොලැබෙන හරියට පොර ටිකක් නොලැබෙන ගහක් වගේ. ඒක හෙල්ලෙනවා. ඒකට පොළවේ හරියට පිහිටලින්න බෑ. අන්න ඒ වගේත ප්‍රතිපත්තියක් නැති කුසලයේ කුෂණයන් නොලබන හිතත් අර පොර නොලබන ගහක් වගේ. දුබලයි. එතකොට තවත් කෙනෙක්ගේ වචනයකට ඒ හිත හෙල්ලිලා යනවා. තවත් කෙනෙක්ගේ විෂම ක්‍රියාවකට ඒ හිත හෙල්ලිලා යනවා. යද්දී තවත් කෙනෙක්ගේ වචනයක් අපට අහගෙන ඉන්න අමාරුණා. නොසන්සුන් වෙනවනම් හිත කඩාවිද වැටෙනවනම් අපි තේරුම් ගන්න ඕන ප්‍රතිපත්තිය අපේ දුබලයි. ඒ දුබ වෙන අපි මැරුණොත් මොකක් වෙයිද? සාමාන්‍ය ජීවිතයේදී තවත් කෙනෙක්ගේ වචනයක් ඉස්සරහදී නොසන්සුන් වෙනවනම් හිත තවත් කෙනෙක්ගේ විෂම ක්‍රියාවක් අහමුවේ හිත නොසන්සුන් වෙනවනම් තීරණාත්මක මොහොතේ මේ භවය අත්හැරන මොහොත මේ භවය අත්හැරන සිද්ධියේදී අපි කොච්චර නොසන්සුන් වෙයිද මානේ තුලින් අපිට දැනගන්න පුළුවන් අපේ මරණාසන්න මොහොතේ අපේ හැසිරීම වර්තමානයේ බාහිර ලෝකයේ වචන හමුවේ ක්‍රියාකාරකම් හමුවේ අරමුණු හමුවේ හිත හෙලවෙනවනම් හිත නොසන්සුන් වෙනවා නම් වෙවුලනවා නම් ඇඟත් එක්කම රත් වෙනවා නම් මරණාසන්න මොහොතේ ලෝකයේ මතහැරන අවස්ථාවේ වෙනදී අපට බෑ ඒ නිසා අපි මේ දේශනා හොඳට ශ්‍රවණය කරමින් මේ සඳහන් කරන හිතක් නිවන මේ ප්‍රතිපatti එකින් එක එකතු කරගන්න ඕනේ. ඉන්නවනම් ඒක බලවත් කරගන්න ඕනේ. ප්‍රාතිමෝක සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, භෝජනයේ මාත්‍රාව ගැනීම, භෝජනයේ මත්සන්විතාවය. ඊළඟට උත්තෝ විහරාහි. ඊළඟට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයට සිහිපත් කරනවා මහාන ඔබ දැන් ජාගරි යාන යෝගියට හුරු වෙන්න ඕනේ. ජාතිය වෙනුවෙන් නිදි වැරීම දැන් මේ ලෝකය තුල සමහර අය උදේට නිදිනවා. සමහර අය දවල් රාත්‍රියේ වේල පහින් නිදිනවා. පැය 8ක් විතර එක දිගට නිදිනවා. අන්න ඒ නිදියෑම එක පැත්තකින් ලෞකික ජීවිතේ ජයක් ගන්නවට අනිත් එක ලෝකෝත්තර මාර්ගය උපදවා ගන්නට මේ පිළිවෙත් පුරද්දී විශාල බාධාවක් මේ තීන මිද්දේට හසු වීම කියන එක. ජාගරියාණු යෝගය කියලා කියන්නේ ඉදිවැරීම කියලා කියන්නේ යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතේ දැන් මේ දේශනාව වෙනන්තරේ භික්ෂුන් වහන්සේ නමක් නම් උදෑසන දානේ ගත්තට පස්සේ සක්මනට යන්න ඕනේ. බත් මතට වන් නිසා සක්මනට යන්න ඕනේ. බත් මත ප්‍රහාණය කරන්න. සක්මනට ගිහිල්ලා ඔහේ සක්මන් කරනව නෙවෙයි. ඔහේ ඇවිදිනව නෙවෙයි. නීවරණ දුරු කරමින් සක්මනේ දෙනවා. කයේ හටගන්න වේදනා පිළිබඳව දැනි දැනි හරි නැත්නම් තමන් පුරුදු පුහුණු කරපු යම්කිසි කමටහනක් ඇසුරු කරමින් හරි සක්මනේ දෙනවා ඒ කමට වෙනවා ව්‍යාපාද දුරු වෙනවා තීනමිද දුරු වෙනවා විචිකිච්ඡා දුරු වෙනවා උද්දච්ච කුක්කුච්ඡාදී දුරු වෙනවා ඒ කමටහන් අරමුණේම වාසය කරන නිසා අන්න ඒකට දවල් කාලේ මොකද කරන්නේ? දානෙන් පස්සේ ආපහු බත් මතෙන්න පුළුවන්. දිවා කාලෙත් මෙයා මොකද කරන්නේ? සක්මනට යන්න ඕනේ. මේවා මේ ජීවිතේ කරන්න අදිස්ථාන ගන්න ඕනේ. කර යුද්ධයක් පින්නත් නේ. ඒවා ජීවිතේට මේ ප්‍රතිපත්ති එකතු කරගත්තම තමයි තේරෙන්නේ මේ හිත කොච්චර මේ කොච්චර මේ හිත මේ හිත කොච්චරක්නම් මේ අයහපත් තත්යකද තියෙන්නේ කියලා තේරෙනවා ඔය ප්‍රතිපත්ති ජීවිතයට එකතු කරගනින්දී. තල්ලු කරන ප්‍රතිපත්තිය. පස්ති තල්ලු කරනවා. පරයන්කට යන්න දෙන්නේ නැහැ. සක්මනකට යන්න දෙන්නේ නැහැ. එතකොට මොකද කරන්න ඕනේ? අන්න ඒ කෙලෙස් පැත්තෙන් එන තල්ලුව බලපෑම තල්ලු බත්මතට හසු වෙන්නේ නැතුව සක්මනට යනවා. ඊළඟට සක්මණෙන් පරයන්කට යනවා. ඊළඟ උදේ කාලේ දවල් කාලේ විතරන්නේ බුදුන් වහන්සේ දේශනා කරන රාත්‍රී කාලයේ මැදියම් රැ කිට්ටු වෙන කම්ම නීවරණ දුරු කරවට ගනිමින් දුරු කරමින් සක්මනේ දෙන්න ඕනේ. ඒක අපි සඳහන් කරේ නිදි වරන්නේ ප්‍රතිපත්තිය වෙනුවෙන් දැන් සමහර අය ඉන්නවා කත්තනේ රෑ 1 2 වෙනකම්ම ඉන්නවා. ඒ ප්‍රතිපත්තිය පිණිස නෙවෙයි. ඒක සමහරට අපායට යන හේතුව හදාගන්න වෙනව පුළුවන්. සමහර අය ඉන්නව රෑ 12 1 වෙනකන් රූප ප්‍රතිපත්තියට නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ බණක් අහන්න එහෙම නොවෙන්න පුළුවන්. ඒව ප්‍රතිපත්තියට නිදි වැඩිම නෙවෙයි. ඒ වගේ ප්‍රතිපත්තියටයි නිදි වරන් โด නේ අපි. මොකද අපිට මේ ලැබෙන තුන සුළු කාලය තුල අපි වේගෙන් වේගෙන් වේගෙන් වේගෙන් පිළිවෙතර කියන එක නිමා කරගන්න උත්සාහ කරගන්න ඕන. ප්‍රතිපත්තිය අවසාන දකින්න ඕනේ. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලාට බුදුන් වහන්සේ හික්මවනවා ජාගරියානු යෝගේ. බලන්න පින්නන්ති හරියට අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් වගේ අර දරුවෙක් අර උඩුබැලිය අතර හිටපු දරුවෙක් අර ටිකෙන් ටික ටිකෙන් ටික මහ පොළවේ අර හරියට හිතගන්න එන මොහොත වෙනකම්ම අර මහා මෙහෙයක් කරනවානේ. අන්න ඒ වගේ මේ ශාසනය හරියට පිහිටනකම් ශ්‍රාවකයා. මේ කෙලෙස් ධර්මයන්ට යට වෙන්නේ නැතිව සංයෝජන ප්‍රහාණය කරමින් සතර පාට නොවන මානසික මට්ටමකට එනකම් තථාගතයන් වහන්සේ අම්ම කෙනෙක් වගේ තාත්ත කෙනෙක් වගේ තමයි ශ්‍රාවකයා පිටිපස්සේ ඉඳලා තියෙන්නේ. අද හැබැයි අපට ඒ වාසනාව නැහැ. අද අපට තනියමයි උත්සාහ කරන්න වෙලා තියෙන්නේ. අතීතයේ මුගලන් මහරහතන් වහන්සේ තීන මිද්දේට හසු වෙනකොට බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ඉස්සරහා පෙනී ඉඳලා අවවාද දෙනවා. සෝන ස්වාමීන් වහන්සේ වීර වීර අධිකව කටයුතු කරද්දී හිත නොසන්සුන් වෙනවා. බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කරලා සෝන ස්වාමීන් වහන්සේට කලයුත්ත තේරුම් කළ දෙනවා. අද අපිට භාවනාවකදී නිදිමතක් ආවොත් කවුද ළඟ ඉන්නේ? කවුද අපිට ඒකෙන් අපිව බේරගන්න ඉන්නේ? කවුරුත් නැහැ. අද තමන්ගේ ජීවිතේ යම්කිසි වරදක් වෙනවනම් මොනවාට අකුසලයකට ගොදුරක් වෙනවනම් අද තමන්ගේ ඉස්සරහට බුදුරජාණන් වහන්සේ නැහැ. අපිට තනියම උත්සාහ කරන්න වෙලා තියෙන්නේ. අපි අවාසනාවන්ත ඒකාතකට. මොකද සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ලැබමින් බුදුරජාණන් වහන්සේ ඉස්සරහම අපේ දුබලතා ටික හදාගෙන නිවන් දකින්න ඔබට මට බැරි වුණා. අවසනාවක් අපේ. සංසාරේ යන්න වෙන්නේ පිනට නෙමෙයි. සංසාරේ යන්න වෙන්නේ වාසනාවකට නෙමෙයි. අවාසනාවන්තකමට. නමුත් තථාගතයන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රය දේශනා කළා. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවත් පින්වත් මහණෙනි මේ ධර්මය ශාස්ත්‍රූහිලා දකින්ද. ධර්මය ශාස්ත්‍රුන් වහන්සේ කොට දකිනින් තථාගතයන් වහන්සේ අවවාද දෙනවා වගේ ඒ ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ධර්මය තමන්ට දිවයිනක් කරගෙන මේ භවගාමී ජීවිතේ නතර කරගන්න දුරු කරගන්න භවගාමී ජීවිතයට තිතක් තියන්න කටයුතු කරන්න කියලා පිරිනිවන් පාන්න කලින් බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. ජීවමානව නැතත් ධර්මයවත් ශාස්ත්‍රුන් වහන්සේකට දක්මින් අඩුපාඩු හදාගනිමින් ඉස්සරහට යන්න වෙනවා අපිට. නැත්නම් අපි තව තවත් මේ අවාසනාවන්ත සසරේ ඉස්සරහට තණ්ඩුල යන නිසා. ඉතින් මේ විදිහට ජාගරියාන යෝගයේ පිළිබඳ විග්‍රහ කරලා ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒහි තම්බික්කෝ සති සම්පජාඤ්ඤේන සමන්නාගතෝ හෝති අන්නිට වශයෙන් දේශනා කරනවා අවික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති දැන් අර ප්‍රාතිලෝක සම්වර සීලයෙන් සම්වර වෙමින් ඉන්ද්‍රිය සම්වර සීලයෙන් නිමිති අනුමිති නොගනිමින් භෝජනේ මාත්‍රාව හරියට ගනිමින් සිහිනුවණින් ආහාර ගනිමින් ඊළඟට జాగරියාණු යෝගයේ ප්‍රතිපත්තිය වෙනුවෙන් නිදිවරමින් තීන මිද්දාදී දුරු කරමින් දැන් හොඳට ශක්තිමත් වෙලා තියෙන හිත දැන්නේ හිතින් මොකද කරන්නේ හොඳට කායानुපස්සනාව තුළ වේදනානුපස්සනාව තුළ චිත්තානුපස්සනාව තුළ ධම්මානුපස්සනාව තුළ හිත හොඳට පිහිටුවමින් සිහිය නුවණ උපදවා ගන්න උත්සාහ කරනවා යම් කිසි විදිහකින් වේදනානුපස්සනාව තුළ සිහිය නුවණ උපදවා ගත්තා නම් අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති කියන්නේ ඉදිරියට යනකොට ඇතිවෙන වේදනාවල සිහිය පිහිටුවාගෙන ඇතිවීම නැතිවීම දකිනවා. පෙරලා එනකොට ඇතිවෙන වේදනාවල සිහිය පිහිටුවාගෙන නැතිවීම නැතිවීම දකිනවා. ඊළඟට සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හොති. අත් දිගාරිනකොට අත් හකුලවනකොට ඇතිවෙන වේදනා ඒ වේදනාවල සිහිය පිහිටුවාගෙන ඇතිවීම නැතිවීම. දෙපා දිගාරිනකොට හකුලවනකොට ඇති වෙන වේදනාවල සිහිපිටුවා නැති වෙන්න තියෙන. දැන් මේක පුරුදු කරනවා. බලන්න කොච්චර ලස්සන වැඩ පිළිවෙලක්ද. කොච්චර ක්‍රමානුකූලද. ටිකෙන් ටික තමයි අමාරු වෙන්නේ. හැබැයි ටිකෙන් ටික අමාරු වෙනවා අමාරු වුණාට ඒක ලොකුවට දැනෙන්නේ මොකද මෙයා ක්‍රමානුකූලව ඒකට අර ප්‍රාතිමෝක සංවර සීලේ ඉඳලා පුහුණුව ලැබමින් ආපු නිසා. පෙර පාසලේ අයන්න ආයන්න ඉඳලා තමයි ක්‍රමානුකූලව ඉස්සරහට ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා සාමාන්‍ය පෙළ විභාග උසස් පෙළ විභාග සමත් වෙන්නේ. අන්න ඒ වගේ තමයි ශ්‍රාවකයාට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන තැනින් පටන් අරගෙන ක්‍රමානුකූලව ඉස්සරහට එන දැන් ඉන්නේ ඉදිරියට යනකොට මේ වේදනාවල ඇති නැතිවීම නැතිවීම ගැන අවබෝධය ඇති කරගන්න මානසිකත්වයකින්. අත්පා දිගහරිද්දි විතරක් නෙවෙයි අසීතේ පීතේ කායිතේ සායිතේ ආහාර පාන ගනිද්දී පානය කරද්දී සංඝාරිපත චීවර ධාරණේ චීවර පාත්‍ර සිවුරු පොරවද්දී පිනති ඒවා අපේ පිනතුනුත් ගිහි ජීවිතේදී පොඩ්ඩක් පුහුණු කරලා බලන්න තමන්ගේ ජීවිතේදී ඇඳුමක් පැළඳුමක් වුණත් අඳින වෙලාවට ඒ කාය කායानुපස්සනාවට දාලා කමඨහනක හරි වේදනානුපස්සනාවක දාලා කමඨහනක හරි ඒව කුමක් හරි කමඨහනක අතපය දිගාරන වෙලාවක හරි පොඩ්ඩක් ඉන්න බලන්න ඉඳපු අයත් ඇති ඇත්තටම ඒක හරිම නිදහස් මානසිකත්වයක් අර අර රටේ නැති දේවල් ඔළුවේ පුරෝගෙන ඇඳුම් ඇඟලනවා වගේ නෙවෙයි අත්පය දිග හරිනවා වගේ නෙවෙයි අර කාය වේදනා චිත්ත ධර්ම ආදී හිත පිහිටුවාගෙන ඒවායේ ඇතිවීම නැතිවීම දකිමින් ඒ ක්‍රියාකාරකම් වලදීම හිතට හරීම නිදහසක්. එතිනේ නිදහස අපි අත්දකින්න ඕනේ ක්‍රමානුකූල ඉස්සරහට ගිහිල්ලා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න ඔය ටික කෙනෙකුගේ ජීවිත එකතුනා කියන හොඳ ශක්තිමත් ශ්‍රාවකයෙක්. එයාට යන්න කියනවා අරණ්‍යකට. බලන දේශනා කරනවා බුදුන් වහන්සේ දේශනා කරනවා ඒ හිතම් බික්කෝ විවිත්තං සේනාසනම් බජහි අරඤ්ඤං රුක්ක මූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානම් වනපත්තං අබ්භෝකාසං පලාල පුඤ්ජಂತಿ බුදුන් වහන්සේ දේශනා කරන ඔන්නෝය මට්ටමට හිත ගත්ත කෙනා තමයි වනයේට යන්න ඕනේ එක පාට කැලේට පනින්න බෑ අපිට එහෙම වුණොත් කැලේ විසින් ඒ ශ්‍රාවකයන් ගිල ගන්නවා අමනුෂ්‍යයන් විසින් ඒ ශ්‍රාවකයන් ගිල ගන්නවා ඒ නිසා ඒ වගේ භයානක තත්යකටපත් වෙන්නේ නැතුව ක්‍රමානුකූලව පිළිවෙත තුල ඉස්සරහට ගිහිල්ලා තමයි ශ්‍රාවකයා වණේට යන්නේ. මේ සූත්‍රය අරගෙන හොඳට හදාරන්න පින්නත් ඒතකොට පිළිතුර තවත් දැනේ. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? අන්න එතනින් මොකද කරන්නේ? අන්න එතනින් මෙයා ධානය වලට යන උත්සාහ කරනවා. ධානය වලට ගිහිල්ලා පරමාර්ථ පංචස්කන්ධ විදර්ශනාවට බහිනවා. බලන්න එතකොට පරමාර්ථ විදර්ශනාවට ආවේ කොච්චර දුර ගෙවාගෙනද? කොච්චර දුර ගෙවාගෙනද මේ පරමාර්ථ විදර්ශනාවට ආවේ. ඒ නිසා අපි හැමතිස්සෙම ක්‍රමානුකූල වැඩ පිළිවෙලක් තුළින්ම පරමාර්ථ විදර්ශනාවට යන්න ඕනේ. එකපාරට මට රූපේ වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානයේ පරමාර්ථ ධර්මයන්ගේ මේ මේ ලක්ෂණ දකින්න ඕනේ කියලා එකපාරට යොමු වීම අමුවෙන් අම කනවා වගේ. අමුවෙන් අම කනවා වගේ. ඒක ඉදවල කණ්ඩෝනේ කමුවෙන් කනවා වගේ. ඒක මේ එයාට පත්‍යම් වෙන්නේ ඒක තමයි හොඳම වචනේ. එයාට පත්‍යම් වෙන්නේ ඒක. එයා එහෙම අර ක්‍රමානුකූල වැඩ පිළිවෙල නැතුව පරමාර්ථ විදර්ශනාව කරන අය ඕන්නම් බලන්න හමු වෙලා එයාලා එයාලට තරහනේ තරහනේක අඩුවක් වෙලා නැහැ. තරහනේක අඩුවක් වෙලා නැහැ. ඊර්ෂ්‍යාකාරකම් වල අඩුවක් වෙලා නැහැ. රාගාදී කෙලෙස් ධර්ම වල අඩුවක් වෙලා නැහැ. ඒක නිකන් අර කියවනවා වගේ වැඩක්. අර ක්‍රමානුකූල වැඩ පිළිලා තුලින්මයි අපි අර නිකන් සාගරේ වුණත් එහෙමනේ මුහුදුනත් එහෙමනේ. ඒක වෙරළෙන්දලා ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටිකනේ පිනදී ගැඹුරට යන්නේ. අන්න ඒ වගේ තමයි මේ පිළිවෙතේදී සම්මුතිය එහෙම බිඳගෙන තමයි පරමාර්ථයට යන්න ඕනේ. එකපාරට පරින්න පුළුවන් නම් පින්නත් අපිත් පරිනවනේ. ඉතින් මේක ත්‍රිපිටක ධර්ම හදාරද්දී තමයි අපිට තේරෙන්නේ මේක හොඳට ක්‍රමානුකූලව යන්න ඕනේ. පුංචි තැනක ඉඳලා මේක මේ හිත පුරුදු කර කර පුරුදු කර කර යන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මීට නම් ශාසනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දේශනා කාලයක් මේ වෙනකොට ඉක්මවා ගිහින් ඉවරයි. ඉතින් හැම දිනාටම අපි ආරාධනා කරනවා ප්‍රතිපත්තිය තුළ මේ වෙනකොටත් හික්මන පින්නතුන් තව තවත් තමන්ගේ ජීවිතයේ ප්‍රතිපත්තිය බලවත් කරගන්න ඒ තුළින් හිත ශක්තිමත් වෙන හැටි තමන්ම තේරුම් ගන්න ඊළඟට ප්‍රතිපත්තියට තාම එච්චර නැඹුරු නොවුණු අය තව තවත් ගැඹුරින් මේකට ඇතුල් වෙලා මේ ආත්ම භාවය තුළ දීමුතුම් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණු නිර්වාණ ධර්මයම සාක්ෂාත් කරන්න අදිෂ්ඨාන ප්‍රාර්ථනා ඇති කරගන්න කියලා අපි සිහිපත් කරමින් දේශනාව අවසන් කරනවා හැම දිනාටම දරුවන් සරණයි ආකාශත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති